උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ පෙරවදන වැඩසටහනට ලැබිච්ච පොතක පිරිනැමුමක් මම කියුවා. ඒක බොහොම අපූර්ව පිරිනැමුමක්. ඒ පිරිනැමුම මෙහෙමයි. නිදහස ලද්දා පටන් නව දිවියක් අද උදාවේයයි හෙට උදාවේයයි පුල පුලා බලා සිටින ශ්‍රී ලාංකේය සුවහසක් ජනයා වෙත සාදරයෙන් පිරිනමමි අන්න එහෙමයි ඒ පොතේ පිළිනැමුම ලියලා තියෙන්නේ. දහස ලද්දාපතන් නව දිවියක්. අද උදාවේයයි හෙට උදාවේයයි පුල පුලා බලා සිටින ශ්‍රී ලාංකේය සුවාසන් ජනයා වෙත සාදරයෙන් පිරිනමමි. ඒ පිරිනැමුම තියෙන පිටට පිටේම අල්ලපු පිටුවේ තියෙන මෙහෙම ප්‍රකාශයකුත්. රජුන් තනන්නෝ රටවැසියෝය මෙතෙක් අප තනූ රජුන් අප දෙස බලා ඇත්තේ වපර ඇසිනි. එසේ නොවන රජුන් තනන්නට මතුවට හෝ අභිතං කර ගැනීම අපගේ වගකීමයි. රජුන් තනන්නෝ රටවැසියෝය මෙතෙක් අප තනූ රජුන් අප දෙස බලා ඇත්තේ වපර ඇසිනි. එසේ නොවන රජුන් තනන්නට මතුවට හෝ අධිතං කර ගැනීම අපගේ වගකීමයි. ඉතින් මේ පිළිනැමුමයි අර මං කියපු ප්‍රකාශයයි කියවුවහම මට කුතුහලයක් ඇති වුණා මේ පොතේ අන්තර්ගතය ගැන. මේ පොතේ නමත් අමුතු නමක්. අපාය සහ දේශපාලනඥයෝ. අපායයි දේශපාලකයයි ගැන අප්‍රමාණව අපි කතා අහලා තියෙනවා. දැන් මේ ලේඛකයා මොනවද මේ දේශපාලනඥයන් ගැනයි අපාය ගැනයි කතා කරලා තියෙන්නේ කියන එක ඔබට මං හිතන්නේ හුඟක් නැනස පාදන පොතක් වෙන්න පුළුවන්. ඒ අන්තර්ගතය ගැන හිතනකොට මේ ලේඛකයා අපේ රටේ කීර්තිමත් කෘතහස්ත ලේඛකේ ඒ වගේම අධ්‍යාපනඥයෙක් විශිෂ්ට ගණේ ශ්‍රීසේන විතානගේ සූරින් මම ආරාධනා කළා ශ්‍රීට ආපූර්ව පොත ගැන කතා කරන ශ්‍රී ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ඔබ මේ මේ අමුතු විදිහේ පිරිනැමුමක් කරලා තියෙනවා මේ පොතේ එහෙම පිළිනැමුමක් මොකද විශේෂයෙන් කරන්න හිතුනේ? ඇත්තෙන්ම ශ්‍රී ලංකාව දේශ අද බලද්දී පෙනෙන දෙයක් තමයි අපි නිදහස ලැබලා අවුරුදු 70ක් පසු වුණා. ඒ පසු වුණු සමස්ත කාලය පුරාවටම පොදු ජනයා බලාපොරොත්තු වෙච්ච දේ පාලකයන්ගෙන් ඉටුණාද කියන සැකය විචිකිච්ඡාව මේ ගේ තදින්ම පහළ වෙලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා ඇත්තෙන්ම මේ පිළිබඳව පොතක් වශයෙන් යමක් පාඨකයාට දෙන්නට. දැන් මේ පොත ඇත්තෙන්ම පොතක් වශයෙන් මම ලියපු එකක් නෙමෙයි. එහෙනම් මම කැනඩාවේ සිංහලෙන් උදෙසා පළවෙනි පුවත්පතක් තිබෙනවා. මොකක්ද ඒ පුවත්පත? දසත කියලා පුවත්පතක්. ඒ දසත කියන පුවත්පතට අවුරුදු කිහිපයක්ම තිස්සේ මම ලියපු තීරු ලිපි පෙළක් තමයි මේ විදිහට මේ පළවන්නේ. මේ තීරු ලිපි මම නම් කරලා තියෙනවා මධ්‍යස්ථ දේශපාලන තීරු ලිපි හැටියට. මම එසේ දක්වා ඇත්තේ ඇත්තෙම මේ තීරු ලිපි වලින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිදු පක්ෂයකට කිසිදු පාටකට ඒ වගේම කිසිදු දේශපාලනඥයෙකුට පෞද්ගලිකව පහරක් ගසන්නට. ඒ වගේම ඒ දේශපාලනඥයන්ගේ පෞද්ගලිකත්වයේ පැත්තට නැඹුරු වන්නට මා කිසිදු උත්සාහයක් මෙහිදී දරා නැහැ. අපිට ඒ පුද්ගලෝ නෙමෙයි වැදගත් උන්ගේ ක්‍රියාවල්නේ. ඇත්තෙන්ම අපිට පුජ්‍යලියෝ පිළිබඳව කිසි ප්‍රශ්නයක්වත් නැහැ. අපේ රටේ මේ ඉන්න සියලු දේශපාලනඥයෝ මෙතෙක් මේ රට මේ තරමට හරි ආරක්ෂා කරගෙන පවත්වාගෙන යන්නේ කියන අපි උන්ට කෘතඥ වෙන්න ඕනේ. ඒ උනත් විදේශ එක්ක සසඳන කොට අපිත් එක්කම නිදාසලා වූ ඉන්දියාව අපිත් එක්කම නිදාසලා වූ මැලේසියාව වගේ රටවල් අද ඉන්න තැනයි අපි ඉන්න තනයි දිහා බලනකොට අපිට මේ වගේ විචිකිච්ඡාවක් පහළ වෙනවා. දැන් ඇත්තෙන්ම සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ඒ කාලේ කිව්වේ එයා ශ්‍රී ලංකාවක් ගොඩනගනවා කියලා. ශ්‍රී ලංකාව ආදර්ශ කරගෙන. ආදර්ශයට ගත් රටක් හැටියට ගොඩනගනවා කියලා සිංගප්පූරුව. අද සිංගප්පූරුව කොහෙද ඉන්නේ? අපි කොහෙද ඉන්නේ? ඔන්න ඔය පදනම මත පිළිහිලා තමයි මා තෝරාගත් තීරුලිපි 40ක් ලියලා තියෙන්නේ. අරමුණේ ඇයි කියලා. ඇයි කියලා. එතකොට දැන් මේකේ මේ තවත් ඔබ මේ ප්‍රකාශයක් කරලා තියෙනවා මේ මුල් පිටුවක රජුන් තනන්නෝ ගැන. ඒකෙන් මොකක්ද අදහස් කළේ? රජුන් තනන්නෝ රටවැසියෝ වේ. එහෙම කියලා ඔබ ප්‍රකාශයක් කරලා තියෙනවා. මෙතෙක් අපතනු රජුන් අපදේශ බලා ඇති වපරෑසිනි. එසේ නොවන රජුන් තනන්නට මතුවට හෝ අධිතම් කර ගැනීම අපගේ වගකීමයි. ඇත්තෙන්ම අපි නිතරම පාලකයන්ට දොස් කියනවා. මේ පාලකයා වැරදි, මෙයා මෙහෙම කරනවා, අර එහෙම කරනවා කියලා. නමුත් කවුද මේගොල්ලෝ හදන්නේ? මේගොල්ලන්ගේ මව්වරු පියවරු කවුද? මහජනයා. මහජනයාගේ ඡන්දයෙන් තමයි මේ දේශපාලනඥයෝ මේ ආකාරයට බිහි වෙන්නේ. එතකොට මේ අය අවුරුදු 70ක් මුළුල්ලේ නිදහස ලැබලා මෙතෙක් කළ දේ දිහා බලනකොට අපිට පේන්නේ මේ කිසිදු දේශපාලනඥයෙක් මා ඒකෙන් දෝෂයක් නෙමෙයි කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඇයට කෘතඥතාව පළ කරන ගමන්ම ඇත්තෙන්ම මේ අය අපව මෙතෙක් ගෙනල්ලා තියෙන දුර දිහා බලනකොට මට පේන්නේ මේ අය වපරැහින් අප දෙස බලන ආකාරයක් අන්න ඒ නිසා තමයි මම කියන්නේ අපි කනන රජුන් අනාගතයේදීවත් රටට ඵලදායක රටට වැඩදායක රජුන් කරමුවේ කියන යෝජනාව දැන් සිටි ඔබේ මේ පොතේ එක පරිච්ඡේදයක සාකච්ඡා වෙනවා ඒක මාතෘකාව හැටියට යොදලා තියෙන්නේ දේශපාලනඥයා දැනුමෙන් තොර වූ විට කියලා. ඒ වගේ පරිච්ඡේදයක් ඔබ විශේෂයෙන් ලියන්න හේතුව මොකද මේකේ? ඒක මම හිතන්නේ අර තීරු ලිපියක් වෙන්න ඇති. ඔව් ඒක ඒක තීරු ලිපියක්. අන්තිමට මම කියන්න ඕන විශේෂයෙන්ම මේ පොතේ එන තීරු ලිපි 40ම කාලීන තීරු ලිපි. කාලීන කියන්නේ මේ මෙකලට නෙමෙයි. මේ පොතේ හැම තීරු ලිපියක් අගම මම දක්වලා තියෙනවා. ඒ ලිපිය ලියපු වකවානුව. ආ තත්කාලීන. තත්කාලීන මොකද මේ දසත කියන පත්තරේ මාසයකට වරක් නිකුත් වෙන පත්තරයක්. ඒ පත්තරේට මාස් පතා ලියපු තීරු ලිපි පෙළක් මේ තියෙන්නේ. ඒකෙදි එක් එක් තීරු ලිපිය ලියවුණු දින වකවානුව දැන් එක ලිපියක තියෙනවා 2018 අප්‍රේල් කියලා. ඒ අප්‍රේල් මාසයේ 2018 අප්‍රේල් මාසයේ ඇතිවෙච්ච සිද්ධියක් මුල් කරගෙන තමයි මම ඒක ලියලා තියෙන්නේ. දැන් ඔබ ඇසූ ප්‍රශ්නය දේශපාලනඥයා දැනුමෙන් තොර වූ විට ඒක අපිට පොදුවේ වුණත් සාකච්ඡා කරන්න හුඟන්නේ. ඇත්තෙන්ම මේ අපේ රටේ මෙතෙක් දේශපාලනඥයන් දෙස බලන විට ඒ දේශපාලනඥයන්ගේ වර්තමානයත් එක්ක අතීතය සමඳන විට එන දෙයක් තමයි වර්තමාන දේශපාලනඥයින් දේශපාලනය පිළිබඳව දරන ආකල්පය ඒකම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ආදිය දැනුමෙන් යුක්තද කියන කාරණේ. ඔවුන් දැනුවත් කම් ඇත්තෝද කියන ප්‍රශ්නය අපට පැන නැගෙනවා. දැන් උදාහරණ වශයෙන් පාර්ලිමේන්තුව ගත්තත් පිටදී කරන කතා බහ ගත්තත් බොහෝ දෙනෙක් බහුතරයක් සියල්ලෝම නෙමෙයි බහුතරයක් කරන කතා බහ තුළින් අපිට පේන්නේ ඔවුන් දැනුමින් අල්පයි කියන බව. දැන් මෙතන අදහස් කරන්නේ මේ අය පෙනුගත්තු කියන බව නෙමෙයි. දැන් අපි ඩීඑස් වෙනනායක මැතිතුමන් ගැන ගත්තොත් ඩීඑස් වෙනනායක මැතිතුමන් ඔහුගේ චරිත කතාවල සඳහන් වෙනවා ඔහුට කැලෑ ජෝන් කියලා කිව්වේ. ඒ අවමානයකට නෙමෙයි. කැලෑ ජෝන් කියලා කිව්වේ ඉස්කෝලේ යන්නේ නැතුව කට්ටි පැනමු කෙනෙක්. නමුත් ඔහු රටට මොනතරම් සේවයක් කරලා තියෙනවද? විභාග පාස් කරලා නැහැ. විභාග උපාධි මොකුත් නැහැ එයාට. නමුත් හොඳ දැනුමක් එක් දේශය ගැන ආදරය තිබිච්ච කෙනෙක්. ඒ වගේම නීති රීති පිළිබඳව හොඳ උගත්කමක් ලබාගෙන තිබෙන කෙනෙක්. නමුත් අපිට අද පේන්නේ ඒකේ එන්නම් පෙරගත්තත් ඒ කාලේ හිටපු කොල්ලින් ආදි සිල්වා ගත්තත් එස්.ඒ. වික්‍රමසිංහ ගත්තත් ඒ අය තුල තිබිච්ච ඒ දැනුවත්කම දේශපාලනය පිළිබඳවත් රටවැසියා පිළිබඳවත් Tamanගේ කාර්ය කුමක්ද යන්න පිළිබඳවත් ඒ දැනුමැතිකම මේ ඉන්න පිරිස බොහෝ දෙනෙකු තුල තිබෙනවාද කියන සැකය මතයි මම ඒ තීරු ලිපිය ලියලා තියෙන්නේ. ඔව් දැන් ඒක අපිට හිතෙන්නේ ඔවුන්ගේ චර්යාව දිහා බැලුවම නේද? ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය බැලුවාම මම විවේචනයක් නෙවෙයි මේ කරන්නේ හැසිරෙන ආකාරය බැලුවාම යථාවාදීව බැලුවොත් ඒ දෙස පාර්ලිමේන්තුවේ මූලික නීති රීතිවත් මේ අය දන්නවද කියන ගැටලුවක් අපට ඇති වෙනවා. ඒකයි ප්‍රශ්නේ. අනේ ඒ වගේ තත්ත්වය. ඒ කියන්නේ පිටදි කතා කළත් අන්තික දේශපාලනඥයා ද්වේෂයෙන් ඒක වෛරයෙන් ක්‍රියා නොකළ යුතුයි. ਉਹ හරිම මැදිහත් හොඳම සමබර මිනිහෙක් විය යුතුයි. එසේ විය යුත්තේ ඔහු වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. ඒ දේ තියෙනවද කියන සැකය අපට ඇති වෙනවා. ඒ වගේ කරුණක් ගැන ලියන්නට හේතු උනේ ඒ කාරණේමයි. දැන් මේ පොතට ඔබ දාලා තියෙන නම අමුතු නමක්. අපාය සහ දේශපාලනඥයෝ. මොකද ඒ අපාය සහ දේශපාලනඥයෝ කියලා මේ පොතට නම දාන්න ඔබ එහෙම තීරණයකට ආවේ. ඇත්තෙන්ම මේ නම මගේ නෙමෙයි. මේ නම කාගේද? මේ නම කාගේවත් නෙමෙයි. මගේත් නෙමෙයි. මම එහෙම කියන්නේ ඇත්තෙන්ම මේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත් වෙලා අවුරුද්දකින් පමණ පෙරපු රැස්වීමක කියපු කතාවක් පදනම් කරගෙනයි මම මේ අපාය සහ දේශපාලනඥයෝ කියන නම තීරු ලිපියේ මාතෘකාව තමයි මේ මම පොතට දාලා තියෙන්නේ. මේ ලිපිය මම ලියලා තියෙන්නේ 2016 දෙසැම්බර් මාසයේ. ඒ මාසය තුල හෝ ඊට පෙර මාසයේ අපේ ජනාධිපතිතුමා කරපු කතාවකදී කියලා තියෙනවා මේ සියලුම දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවේ ඉන්න අපාගත වෙනවයි. පාර්ලිමේන්තුවේ හිටපු කාලය අනුව අපායේ ගත කරනවායි කියලා. දැන් මේක ඇත්තෙන්ම එතුමා කියලා තියෙන්නේ මේ දේශපාලනඥයන්ට අවමන් කිරීමට නෙමෙයි. සත්භාවයෙන් කියලා තියෙන්නේ. ඇයි? එතුමාට පෙනී ගොස් තිබෙනවා මේ දේශපාලනඥයෝ කියන අයගේ හැසිරීම, ඒ අයගේ ක්‍රියාකාරීත්වය අපාගත වෙන එකක් හැටියට. දැන් මෙතෙන්දී මම කරුණක් කියන්න කැමතියි. මම මේ ලිපිය ලියලා තියෙන්නේ ඊ타මත්ම මැදිහත් ඒකම ඊ타මත් සංයමයකින් යුතුව. පක්ෂග්‍රාහීව නෙවෙයි. කිසි පක්ෂග්‍රාහීකින් නෙවෙයි. දැන් මම මේ ලිපියේදී පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා ඉස්සෙල්ලා අපාය නිර්වචනය කරලා තියෙනවා. දැන් ජනාධිපතිතුමා අපාය ගැන කියන්නේ මම අපාය නිර්වචනය කරනවා තියෙනවා. මම ඒක පිළියෙත් දෙකක් කියන්නම්. අපාය යන නිර්වචනය වෙන ආගමික පොත්පත්වල දක්වන ආකාරයට ඒ අති බිහිසුණු ස්ථානයකී ඇඩෝල්ෆ් හිට්ලර්ගේ වදකාගාරයටත් වඩා සිය දහස් ගුණයකින් බිහිසුණු වදකාගාරයකි. එහි යම රජු නම් පාලකෙක් සිටි. ඔහුගේ පිරිවර යමපල්ලෝය. මනුලෝදී කරුණ ලබන වැඩි වල ලොකු පොඩිකම් අනුව එහි යන අයට දඬුවම් නියම කරන්නේ යම රජු විසිනි. මෙලොවදීමෙන් එළොවදී රජුන්ට අල්ලස් දී දඬුවමින් මිදීමට නම් කිසිවෙකුටත් නොහැකි බව කියනු ලබන අතර එහි ක්‍රියාත්මක වන්නේ කාටත් එකයි නියමයේ බව කියනු ලැබේ. එහි කටුයි මුලක් ඇති අතර මේ පිරිපිරි කටු ඇණි ඇණි එහි නගින්නට සමහරුන්ට සිදුවන බවත් නොනිමි දැල්වෙන මහා ගිනිවලක් එහි ඇති අතර සමහරුන්ට ඊට පැනීමට නියම වන බවත් දැති මෝරාදී බිහිසුණු මත්ස්‍ය වර්ගයන්ගෙන් පිරීගත් මහා ජලාශයක් ඇති අතර සමහරුන්ට ඒට පැන උන්ට බිලිවන්නට සිදුවන බවත් සමහරුන්ට මහා මෝහත් කියක් වලින් දී ඉරන්නාක් මෙන් දෙකට ඉරා වෙන් කරන බවක් කියති. දැන් ওই විදිහට බණපොතේ අපාය විස්තර කරන්නේ එහෙම. සමහරවිට මේ മന്ത്രിවරු දන්නේ නැතුව ඇතිනේ මේ විස්තරේ. අපාය කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. ඒතකොට අපේ ජනාධිපතිතුමා අපාය කියලා කියපු වචනය මම අපාය ගැන විග්‍රහයක් කරමින්ම පැහැදිලි කරලා දුන්නා. ඊළඟට මම කියන්නේ අපාය ගැන මේ වගේ විස්තරයක් කරන්න මට සිත් උනේ මේ ජනාධිපතිතුමා කරපු කතාව නිසාය. එතුමා මේ කතාව කරලා තියෙන්නේ ඊටාම සද්භාවයෙන් මේ മന്ത്രിවරුන් අපායෙන් බේරා ගැනීමට. එතුමා බණපොත කියවලා ඇති මම. එතුමා හොඳට කියව. ඇත්තම මම දන්නවා පෞද්ගලිකවත් එතුමා බොහෝ කියවපු කෙනෙක්. බොහෝ ඇසුවිරු තැන් නැති කෙනෙක්. ඒක කිසිදු වාදයක් නැහැ. ඒක මම පෞද්ගලිකවත් සාහිතික වශයෙන්ම දන්නවා. ඒ නිසායි මම මේ වගේ ලිපියක් ලිව්වේ මේ. ඉතින් මේකේ ජනාධිපතිතුමාටවත් മന്ത്രിවරුන්ටවත් කාටවත් නම් දෝෂයක් කියලා නැහැ. මේ මේ යුගයේ මම දකින එක දෙයක් උද්ගල විවේචන නෙමෙයිනේ. උද්ගල විවේචන මේ යුගයේ මම දකින එකක් තමයි මේ අය හරිමඟට ගත යුතු පුජ්‍යලියෝ නිහඬයි. ඒ හැම කෙනෙක්ම අපේ අපේ රටේ ජීවත් වෙන දේශපාලක වර්ගයා ගැන. ඔව්. ඒ පුජ්‍යලියෝ නිහඬ වගේම ඒ අයගෙන් ඉටුවන සේවය නොකර අනුන්ට බලින එකයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් අන්න ඒ නිසා දැන් මේ රටේ හිටපු ලේඛකයෝ අපි මානවසිංහ ගත්තොත් වගතුග ලියලා ඔහු ලොකු විවේචන රාශියක් කරලා පාලකයෝ හැදුවා. එතකොට ඒ වගේ එදා ඒ වගතුග තීරු ලිපිය කියවන්නම ලංකාදීප පත්‍රය ගත්තා. ඇත්තෙන්ම අපේ ගුරුවරු අපිට කිව්වා ඒ තීරු ලිපිය කියවන්නේ කියලා. මොකද ලිවීමේ හුරුව ලබා ගන්න විශේෂයෙන්ම ඒ වගේ කාරණා අනුව තමයි මේ තීරු ලිපි පෙළමම කියලා තියෙන්නේ. පොතේ නම දාලා තියෙන්නේ මේක මම හිතුවා මේ යුගයට ගැලපෙන නමක් හැටියට ලේඛකයෙක් හැටියට ආලෝචිත ආලෝචිත නමක් හැටියට ඒ නිසායි හැබැයි මම ඒකට යටින් දාලා තියෙනවා මධ්‍යස්ථ දේශපාලන තීරුලි සංග්‍රහය කියලා එසේ දැම්මෙත් දැන් මේක කියවනකොටම එකපාරට මෙන්න මේ දේශපාලනඥයින්ට බයින්න හදනවා කියනවා වගේ අදහසක් නිසා මම මේ පොත ඇතුළට පිවිසෙන අයට ඉවිසුම් දොරටුවක් හැටියට තමයි මධ්‍යස්ථ දේශපාලන තීරුලි සංග්‍රහයක් කියලා හෙදුවේ. ඔව් ඒක මේ පක්ෂයක් වර්ණනා කළේ එක පක්ෂයකට ගරහන්න එහෙම අරමුණකින් නෙමෙයි. මේ දැන් ඔබ අධ්‍යාපනඥයෙක් නිසා මම මේ තියෙන මේක තීරුලිපියක මාතෘකාව මේ පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. අධ්‍යාපනයේ රටට ගැළපෙනසේ සකසා නොගැනීම නිසා. මොකද ඒකෙන් ඔබ සාකච්ඡා මම හිතන්නේ මේක මේ මම පෞද්ගලිකව සඳහන් කරන දෙයක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සියලුම උගතුන් අද ඇවිල්ලා තියෙන එක් නිගමනයක් තමයි අපිට අපේ අධ්‍යාපනය රටට ගැළපෙන විදියට හදාගන්න බැරි වුණයි කියන එක. ඇත්තෙන්ම අපි කන්නංගර මැතිතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ කාලීනව ඒ යුගයට ගැළපෙන විදියට ඒ අවධියේදී තා විශිෂ්ට අධ්‍යාපනඥයෙක් හැටියට ලංකාවේ කිසියම් අධ්‍යාපනික ප්‍රතිපත්ති මාලාවක් අධ්‍යාපනයේ පිළිබඳ ක්‍රියාකාරීත්වයක් සකස් කරන ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵල ඉතා විශාලයි. නමුත් අදට මේ වන විට ඒ කන්නංගර වාර්තාවල ඉදිරිපත් වෙන කරුණු මම හිතන්නේ තරමක් දුරට යල්පැනුණා කියලා. ඒ වුණාට අදත් ක්‍රියාත්මක වෙන්නේ ඒකම නේද? ඒකෙන් පිටපැන පොඩි පොඩි පැලස්තර වටපිටාවෙන් දානවා මිසක් දැන් අධ්‍යාපනය කියලා කියන්නේ ಗುಣ නැන දෙක දිනු කරන ව්‍යාපාරයක්. ඒකේ ಗುಣ තියෙන්න ඕනේ නැන තියෙන්න ඕනේ. එතකොට ಗುಣ පැත්ත බලන්නේ නැතුව නැන පැත්ත දිනු කරනවා නැන පැත්ත බලන්නේ නැතුව ಗುಣ පැත්ත දිනු කරන්න බලනවා. මේක තමයි එදා සිට නැතක් වන්තුරුම සිඳු විති වෙන්නේ. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම අධ්‍යාපනඥයෝ අදට නොගැලපෙන තත්ත්වයක තියෙනවා කියන ওই ලිපිය ලියලා තියෙන්නේ. තව මාතෘකාවක් තියෙනවා භාවිතයෙන් ඈත් වන දේශපාලනය හා බැඳුණු සිංහල වචන මොකක්ද ඒකත් ඇත්තෙන්ම එක්තරා විදිහකට දේශපාලනයට සම්බන්ධයි. දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය හා බැඳුණු වචනමාලාවක් කියලා එකක් විශේෂයෙන් තිබුණේ නැහැ. හැබැයි සිංහල හැම වචනයකම දේශපාලනය තියෙනවා. නමුත් මේ වචන කීපයක් තිබුණා ප්‍රගතිශීලී, ප්‍රතිගාමී වගේ වචන කීපයක් මෑත යුගයකදී අපේ සිංහල භාෂාවට අලුතෙන් එක්වෙච්ච. මම අලුතෙන් එක්වෙච්ච කියලා කියන්නේ මේ ලිපිය ලියද්දි මම ඇත්තෙන්ම ශබ්දකෝෂ ආදී බැලුවා. ශබ්දකෝෂ ආදී ওই වචන දෙක නැහැ. අපේ ශබ්දකෝෂ රගශීලී ප්‍රතිගාමී කියන වචන දෙක සංස්කෘත වචන දෙකක්. නමුත් සංස්කෘත ඩික්ෂනරි එකවත් ප්‍රතිගාමී ප්‍රගතිශීලී කියන වචන විග්‍රහ වෙන්නේ නැහැ. මේ ප්‍රති කියන එක තියෙනවා, ගාමී කියන එක තියෙනවා. ප්‍රගති කියන එක තියෙනවා වෙන වෙනම. ප්‍රගති කියන එක තියෙනවා, ගාමී කියන එක තියෙනවා. ඇත්තම මේ දෙක එකතු කරලා මේ වචන හැදුවේ බමරන්දේ සිරිසීවලි හාමුදුරුවෝ. අපිට උගන්වපු මහාචාර්ය බමරන්දේ සිරිසීවලි හාමුදුරුවෝ. ප්‍රගතිශීලී සාහිත්‍ය කියලා. ප්‍රගතිශීලී සාහිත්‍ය ඊළඟට ප්‍රගතිශීලී දේශපාලනය ඔය ආදී වශයෙන් පොත් පෙළක්ම ලිව්වා. නමුත් අද මේ වචන භාවිත වෙනවද කියන එකවත් පේන්නේ නැහැ. අද දේශපාලනඥයෝ මේ වචන දෙකවත් අඩු ගානේ පාවිච්චි නොකරන ගන්නට ඇවිල්ලා අපේ ශබ්දකෝෂයෙන් මේ වචන දෙක ගිහින තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම පෙන්ලා දෙන්න හදන්නේ මේ වගේ මේ පමණක් නෙමෙයි තව ප්‍රජාතන්ත්‍රවාදී අරමේවා සමාජවාදී ආදී වචන පවා අද ඉතාම අඩුවෙන් තමයි දේශපාලනඥයෝ භාවිත කරන්නේ. ඒ භාවිත කරන්නේ ඔවුන් ඒ දෙකෙහි පිහිටා නැති නිසා එය කියලා මම විශ්වාස කරනවා. දැන් ඒවා හිස් වචන බවට පත් වෙලා. ඒවා හරසුන් වචන බවට පත් වෙලා අද ඉදිරියේ શબ્දකෝෂයක් අලුතෙන් ලියවෙනවා නම් මම හිතන්නේ ওই වචන ඇතුළත් කරන්න වෙයි කියලා අපිට සිංහල භාෂාව තුලට. අවසාන වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි මේකේ එක මාතෘකාවක් තියෙනවා තිරු ලිපියක නැනස පහළ වේවා. ඇත්තම මේ ලිපි පෙළේ අවසාන ලිපිය නෙමෙයි ඒක මාතෘකාගත මේ පොතට ගැලපෙන අවසාන ලිපිය හැටියට තමයි මම ඉදියේ. ඒකෙම අදහස් කළේ ඇත්තම පාට පක්ෂ කිසිදු දෙයක් ගැන නොසලකා මේ සෑම පක්ෂයකම අදත් ඊටාම විද්වත් පිරිසක් දේශපාලනයේ තේරුම් ගත් පිරිසක් ඒකම අපේ රටේ දුප්පත් ජනතාවට මෙහෙවර කරන්නට සූදානම් පිරිසක් ඉන්නවා. නැති නෑ. ඒ අතරම මේ අතර බහුතරයක් Tamanගේ බලය, Tamanගේ ශක්තිය ඒවා හරි හැටි පාවිච්චි නොකර ජනතාවගේ අනාගතය හැඩගැස්වීමට නොව ඒක විනාශ කිරීමට ඒ කියන්නේ අනාගතයක් නැති කරන තැනට ගේන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ ලිපියෙන් කිව්වේ ඒ අයගේ නැනස පහළ වී මේ රටේ ජනතාවට සුබසිත උදා වේවා කියන එකයි. අපාය සහ දේශපාලනඥයෝ කියන පොත තමයි අද අප ඔබට හඳුන්වා දුන්නේ. මම හිතන්නේ අපි ඒ කළ සාකච්ඡාවේදී ඔබට වැටහෙන්නට ඇති මේ පොත කියවීමෙන් එහෙම නැත්නම් මේ පොතේ අන්තර්ගත ලිපි මාලාව කියවීමෙන් නැනැස පහළ වේවි කියලා. ඒක උදාර අරමුණක් ගත් කතුරේකුගේ මේ කෘතිය ලියාපු සිරිසේන විතානගේ සූරීනුත් එබඳු උදාර අරමුණකින් තමයි මේ කෘතිය සම්පාදනය කරලා තියෙන්නේ. අපාය සහ දේශපාලනඥයෝ කියන කෘතිය පිළිබඳ අප කළ සාකච්ඡාවට සහභාගී වීමට පැමිණීම ගැන සිරිසේන විතානගේ සූරීන්ට අපි කෘතඥ වෙනවා. මේ වගේ නැනසේ පාදන කෘති තව තවත් ඔබගෙන් බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී එහෙම අපේක්ෂාවක් තියෙනවා සූදානමක් තියෙනවද එහෙම පොත්පත් පළ කරන්න. ඔය තීරු ලිපි මාලාවේම තීරු ලිපි 100 ගාණක් ලියවිලා තියෙනවා මම අතින්. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ දිගටම ලියුව නිසා. එයින් තෝරාගත් කොටසක් තමයි ඔය පළ කළේ. දැනට මම බලාපොරොත්තු වෙන්නේ ඉතුරු ටිකත් ඒ විදිහට පළ කරන්න. නමුත් ඇත්තෙන්ම මේ කාරණය ගැන ප්‍රබුද්ධව ඒකම සජීවීව සිටිය යුතුයි දැනට මම 80ට කිට්ටු කරලා තියෙන කෙනෙක් ඉදිරි ජීවිත කෙටි බැලුවම එහෙම පේන්නේ නේ ඉදිරි කෙටි ජීවිත කාලයේදී අපිට පුළුවන් මෙහෙවර මේ රට වෙනුවෙන් ලිවීමෙන් කරන්න පුළුවන් මෙහෙවර කිරීම මගේ අපේක්ෂාවයි ඔව් දැන් 80 පිරීම බාධාවක් නෙමෙයි නේද අන්තකරණයට දැන් ඔබ නිර්මාණාත්මක කෙනෙක් ඒ වගේම සාහිත්‍ය විචාරය ඒ වගේ පොත්පත් හුඟක් සම්පාදනය කරලා කීර්තියක් දිනාගෙන තියෙන ලේඛකයෙක්. එබඳු වෙනත් සැලසුම් තියෙනවද පොතේ? නැත්නම් දැන් මේ දිනවලත් මම කාර්යයන් දෙක නියුතු වෙනවා. මගේ ඒකාම රුචිකර විෂයක් තමයි බෞද්ධ සංස්කෘතිය කියන විෂය. මොකද මම කලින් පොතපත ලියලා තියෙනවා. පොතපත ලියලා තියෙනවා. ඒ වගේම දැන් මේ දිනවල මම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රයෝජනවත් වෙන ඒ වගේ කෘති දෙකකට අත ගහලා තියෙනවා. එකක් තමයි තේරවාද මහායාන සමාන අසමානතා කියන කෘතිය. ශ්‍රී ලංකාවේ බෞද්ධයින් තේරවාද බෞද්ධයින් තේරවාද බෞද්ධයින් ගන්න උන් තේරවාද කියන්නෙත් ඇයි කියලාවත් ඇත්තෙම තුරු තියෙන දැනීම අඩුයි. ඒ කියන්නේ තේරවාදේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒ වගේම මහායානය කියන්නේ මොකද්ද? මහායානයේ මොන වගේ කරුණුද තියෙන්නේ? ඒ අධාන තේරවාදයෙන් මහායානය වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ මම මේ පොතේදී පෙන්වලා දෙනවා. ඒ තුලනාත්මක විග්‍රහය. තුලනාත්මකව පෙන්වලා දෙනවා. ඒක නිසා මම මාතෘකාව දාලා තියෙන තේරවාද හා මහායාන සමාන අසමානතා කියලා. අනිත් පොත් තමයි අද ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විශේෂයෙන්ම ලෝක බෞද්ධ තත්වය ගැන අවබෝධයක් ලබා සිටිය යුතුයි. එසේ සිටිය යුත්තේ අනාගත සුරක්ෂිත භාවය සඳහා. ඒ නිසා මම තව පොතක් මේ දවස්වල කරගෙන යනවා. ඒත් හුඟක් දුරට කරලා ඉවරයි. ඒ පොත් තමයි බුදුසමයේ ජාත්‍යන්තර ව්‍යාප්තිය කියන පොත. බොහොම පුළුල් විෂයක්. පුළුල් විෂයක්. සියලුම රටවල මම ඉතා සංක්ෂේපයෙන් දක්වලා තියෙනවා පිටු 200කට පිටු ප්‍රමාණයක් ලැබෙවි. ඒ පොතෙනුත් මම පෙන්ලා දීලා තියෙන්නේ ඇත්තෙන්ම ඒ ඒ රටවල බෞද්ධ తත්වය සහ ඒ රටවල් වල බෞද්ධ తත්වේ නැති යාමට පදනම් වෙච්ච කරුණුයි ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා. ඔව් ඔබගේ ඒ අනාගතේ පළ වෙන ඒ කෘතිත් අපිට පුළුවන් වෙයි පෙරවදනින් හඳුන්වා දෙන්න මේ පොත හඳුන්වා දුන්නා වගේ නැවත වරක් සිරිසේන විතානගේ සූරින්ට අපි කෘතඥ වෙනවා ඔබගේ මේ අභිධම ග්‍රන්ථය අපාය සහ දේශපාලනඥෝ ග්‍රන්ථය ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ. පටිගත කළේ හර්ෂණී වානගුරු. පෙරවදන මාර්ෂ්තලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයයි.